ආනන්දය බුදුරණවහන්සේ දරනවා ඊට පස්සේ කිම්පන ආනන්ද බික්කු සංඝෝ මයි පච්චස් පච්චාසීන්සි ආනන්ද බික්කු සංඝයා මොකද්ද මගෙන් අපේක්ෂා කරන්නේ දැන් දේශිත ආනන්ද මයා ධම්මා අනන්තරං මම මේ ධර්මයේ දේශනා කර ඇතුලේ පිට කියන දේක් තියාගන්න නැතුව ආනන්ද මම අභ්‍යන්තර පිට කියලා දෙයක් නැතුව ධර්මයේ සම්පූර්ණ දේශනා කරා ආනන්ද මා තුළ ආනන්ද මේ ආචාර්ය මුට්ටිනේ නත්තානන්ද සතාගතස ධම්මේ සවාචාරී මුට්ටි. මේ ධර්මයන් කිරී ආචාරී මුට්ටියක් නෑ. හංගවත දෙයක් නෑ. යසන වුණ ආනන්ද ඒම ඒමස්ස. අහම් බික්කු සංඝං මට ආනන්ද මට හැඟීමක් නෑ ආනන්ද බික්කු සංඝයා පරිහරණය කරන්න ඕනේ කියලා. බික්කු සංඝයා මාවුලි සාසිරිට ඕනේ කියලා හැඟීමක් මට නෑ. ආනන්ද යමෙකුට එහෙම අදහසක් තිබෙනවා නම් අන්න බිකු සංඝේ ආරම්භය මොන හරි කියන්න තිබ්බා. මට එහෙම එකක් නෑ ආනන්ද. බිකු සංඝයා පරිහරණය කරනවා කියන එකක් මා තුල නැහැ. බිකු සංඝයා මා උදෙසා සිටිනවා කියලා හැඟීමක් මා තුල නැහැ ආනන්ද. ඒ නිසා ආනන්ද අතාගතයන් වහන්සේ මේ සංඝයා ආරම්භය මේ මොනවද සංඝයා මේ තථාගතයන් වහන්සේ සංඝයා ආරම්භය මොනවද තව කියන්න ඕන කියලා කියන්නේ. බුදුරණවහන්සේ ආනන්ද දැන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ සම්පූර්ණ දේශනා කරපු බව ඒ කියන්නේ බලන්න නම් බුදුරණවහන්සේ සියල්ලම දේශනා කරලා තියෙනවා. ඒක ඒ විදිහට ඉගෙන නොගැනීම කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ඒ විදිහට ඉගෙන ගන්නට ඕනේ. අහංකෝ පනානන්ද ඒතරහි ජින්නෝ ජින්නෝ චින්නෝ බුද්ධෝ මහල්ලකෝ ආනන්ද මම දැන් වයසයි. මම දිර්ලා ඉන්නේ. අද්ධාගතෝ වයෝ අනු මම දැන් මේ මේ උපරිම වයසට ගිහිලා තියෙන්නේ. මට වයස දැන් 80යි ආනන්ද. ආනන්ද හරියට මේ දිරා ගියපු ගැලක් පිරිසකර කරනවා වගේ තමයි ආනන්ද මම මේ කය පිරිසකර කරගෙන මේ පවතින්නේ. ආනන්ද යම් කාලයක මේ සියලු නිමිති නොමෙහෙණි කියන එක අනිමිත්ත. ඒ කියන්නේ බුදුරණවහන්සේ මේ විදිහට ඉන්නේ යස්මින් ආනන්ද සමේ හතහගතෝ සබ්බ නිමිත්තං අමනසිකාර සියලු මිනිහිති නිමිති මෙනෙහි නොකර ඒකච්ඡානං වේදනානං නිරෝධං මේ සියලු වේදනාවන් නිරුද්ධ නිරුද්ධ කරමේ අනිමිත්ත චේත සමාධියක් උපදවා ගන්න මේ වාසය කරන ඇතම් වේදනාවන් මම මේ නිරුද්ධ කරන්නේ මේ අනිමිත්ත චේත සමාධියත් එක්ක. පහසුකාරවානන්ද ඒක මට පහසුවක් ආනන්ද. කායටත් පහසුවක් හම් වෙනවා හතගතයන් වහන්සේට. දැන් මේ ලෝකයෙන් කතා කරන්න පින්වතුනේ. මේ ලෝකේ ඉන්න රහතන් වහන්සේ ඉන්න බුදුරන් වහන්සේ ගැන. තස්මාති ආනන්ද එනිසා ආනන්ද අත්ත දීපා විහෙරත තමා පිහිට කරගනිමු. අත්සරණ තමා වාස් දූපතක් කරගෙන තමාව සරණ කරගෙන අනන්‍ය සරණ වෙන සරණ නැහැ ධම්මදීපා ධම්ම සරණ අනන්‍ය සරණ ධර්මයේ දීපේ කරගන්න ධර්මයේ සරණ කරගන්න වෙන සරණ නැහැ දැන් ඕකේදී අපිට අත දීපා කියන සමහරලාට දෙන්නේ තමන්ගේ කෙරුම ඉස්මතු වෙන්නේ නැහැ ඒක නෙමෙයි මේ මේ පැහැදිලි කරනවා බුදුරණවහන්සේ ළඟට මොකක්ද ඒ කියලා තමන්ගේ අර හැකියාව ඉස්මතු දැන් මට පුළුවන් මම කරන්නේ නෑ ඒව නෙමෙයි එහෙනම් ඉතින් සක්කායනේ බුදුරණවහන්සේ ධර්මයේ නෙමෙයිනේ කතංචානන්ද මොකක්ද ආනන්ද මේ අත දීපා විහෙරති අත සරණ අනඤ්‍ය සරණ කියලා වාසය කරන්නේ. ධම්මදීපා ධම්ම සරණ අනඤ්‍ය සරණ කියලා මොකද්ද? ඒක පැහැදිලි කරනවා මේ අපට ඕන හිතන හිතලුවක් දාගන්න එක නෙමෙයි අත්තදීපේ කියන්නේ. ඉදානන්ද බික්කු ආනන්ද භික්ෂුව කායේ කායන පස්සේ විහෙරති ආතාපි සම්පජාන හතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස්ස වේදනාස වේදනාන පස්සේ දැන් මොකද්ද මේ? අත්තදීපා අත්තසරණ ධම්මදීපා ධම්මසරණ කියන්නේ මොකද්ද? සතිපට්ඨානයෙන් යුක්තව වාසය කිරීමටයි වෙන මොකකටවත් එහෙම නෙමෙයි ඈ. හොඳට තේරුම් ගන්න. මේ Tamanට හිතෙන Taman හරි කියලා කල්පනා කරන එකක් එක්ක ඉන්න එක නෙමෙයි. සතිපට්ඨානෙ. ඒ කියන්නේ කයට සිහිය පවත්වන එකද? නෑ නෑ නෑ. කයෙහි කයානුව දකිමින් වාසය කරන එක. වේදනාවන්නේ වේදනාවනුව දකිමින් වාසය කරන එක. සිතේ හිතන ඔන්න ඕක තමයි තමාව පිහිට කරගෙන ඉන්නවා කියන එක. වේනේව හැම නෙමෙයි. අත දීප වශයෙන් ඉන්න කිව්වා කියලා අපට ඕනේ වයි තුල එහෙම ඉන්න බෑ. ඔන්න ඒ කාරණා. එවංකෝ ආනන්ද අත බික්කු අත දීපා විහෙරත ආනන්ද මෙන්න මේ ආකාරයට තමාව පිහිට කරගෙන තමාව දූපතක් කරගෙන ඉන්න කාරණාව කියලා බුදුරජාන් වහන්සේ මේ හතිපට්ඨානේ පිළිබඳව වාසය කරන ඔය කේත් ආනන්දේතරහි මම මමං වාචේනති මමත්තානන්ද අත් තමා පිහිට කරගෙන තමාව පිළිසරණ කරගෙන මෙන්න මේ විදිහටයි ඉන්නේ කියලා බුදුරජාන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරනවා. මමත් තමාව පිහිට කරගෙනයි මෙහිම ඉන්නේ කියලා. එතකොට දැන් මේ මොකක් එකද? සතිපට්ඨානේ එකයි පැහැදිලි කරන්නේ. වෙන එකක් එහෙම නෙවෙයි.